දැන් මේ තවත් ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා. මොකද මේ ගෙදරක ඇති වෙන්නව මේ ප්‍රශ්න අර බාහිරයා ස්වාමි පුරුෂයා ආදී වන්නාව අවුල් පිළිබඳ ප්‍රශ්නයක්. මේ වගේ දැන්වලදී අපි තේරුම් ගත යුතු ආකාර හුඟක් තියෙනවා ඒකම කිව්වේ. ඒ වගේ වටහා ගන්න ඕනේ. ඒ කටයුතු කරන හැටි සිගාලෝවාද සූත්‍ර වාගේ සූත්‍රවල අවවාද අනුශාසනා තේරුම් ගත්තාම යුතුයකම් වැටහෙන්නේ නැත්නම් ඒ මගිවත් තෝරා ගන්න. කලේ යුතුයකම් සීමා කරගන්න එපා පුංචි කැලලකට. අපේ යුතුයකම් මාලාව පැවිදුණත් ඉටු කරන්න බුදුරන් වහන්සේ පෙන්නනවා. දෙමව්පිය කණ්ඩ නැතුව ඉන්නවා නම් ඒ වගේ වෙලාවක පැවිදිලා ඉන්න භික්ෂුන් වහන්සේ රහතන් වහන්සේ නමක් වුණත් බුදුරන් වහන්සේ දේශනා කරනවා පින්ඩපාත කරගෙන ගිහිලා දානි දීලා ඉන්න. අම්මලා තාත්තලා කණ්ඩ දීලා එන්න. අවසර දුන්නා සාදුකාරයක් දීලා. එක්තරා භික්ෂුන් වහන්සේ නමක් පින්ඩපාත කරගෙන ගෙදරට ගෙනියනවා. ඊට පස්සේ මොකද කරන්නේ? අනික හාමුදුරුවෝ කියන්න පටන් ගත්තා. ආවල් හාමුදුරුවෝ ගිහියන් පෝෂණය කරනවලු. පින්නපාත කරෙන්න ගිහිල්ලා. එන්න කියලා බුදුරජාණන් වහන්සේ පණිවිඩයක් කියලා ඒ හාමුදුරන්ගේ ඇහුවා එහෙම කරනවා කියන්නේ ඇත්තද? ස්වාමීන් අම්මටයි තාත්තලයි සලකන්න කවුරුවත් නැහැ. ඊය අහිංසක වෙලා ඉන්නේ අනාථ වෙලා වයසයි. මම විතරයි හිටියේ. සලකන්න. ඊ බඩගින්නේ ඉන්න හින්දා මං පින්නපාත කරගෙන ගිහිල්ලා ඒ දානේ අම්මටයි සාතරයි දෙනවා තමයි. ඒකයි මම කලේ කිව්වහම සාදුකාරයක් දීලා කිව්වා මහන්නේ අනුගමනය කරන්න. දෙමව්පිය ආහුනේයයි දරුවන්ට. මහණේලා හිටියත් පින්ඳපාත කරගෙන හරි ගිහින් දන් දෙන්න. මේ ආදිවාසී මුදලන් වහන්සේ අනුමත කරලා තියෙනවා. ඉතින් ඒ නිසා තේරුම් ගන්න ඕනේ මෙන්න මේ වගේ දේවල් තියෙනවා. ඒ නිසා පැවිදි වෙලා හිටියත් යුතුයකම් කරලා තියනවා යුතුය කරන්න දෙමාපිය වෙනුවෙන්. ඒ වගේ එක අවස්ථාවක එක්තරා වයසක බමුණෙක් බුදුරජාණන් වහන්සේට ඇවිදින් කියනවා ස්වාමීනි මම හරිය කැමතියි පැවිදි වෙන්න. මං කොහොම පැවිදි වෙන්න පැවිදිලා හිත හදාගන්නද? මගේ වයසක භාර්යාවක් ඉන්නවා බොහොම අමාරුවේ. වැඩක් පොලක් කරගන්න බෑ එහෙම. තරුණ දුවරු හතර දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක්වත් දීගතලක දීලා නැහැ තාම. ඉතින් ඒ බර මට තියෙනවානේ මං ගියොත් එහෙම උන් ඔක්කොම අනාථෙනේ. මට තියෙන ප්‍රශ්නේ ඔන්න ඕකයි නැත්නම් මාත් හරි කැමතියි මහල වෙන්න. මේ බුදුරන් වහන්සේ දේශනා කළේ නෑ හා හා උන් ගැන බලන්න ඉපා මහල්න ඔබ වැඩේ කරගනින් කිව්වේ නෑ. ඔබට තියෙන ප්‍රශ්නේ ඒක නම් මං ඒක යැප වෙන්නම්. ඔබ මහල වෙන්න. ස්වාමීන් වහන්සේ කොච්චර ඔබ වහන්සේ යැප වෙනවා මට කොච්චර වාසනාවක්. මං කැමතියි පැවිදි වෙන්න. උන්වහන්සේ හේතු කාරක දැකලාමයි පැවිදි කළේ. ඊට පස්සේ එන්නකෝ මාත් එක්ක ගමනක් යන්න කියලා අඬ ගහගෙන ගිහිල්ලා. කොසල් රජුරුව හමු වුණා. බුදුරන් වහන්සේ හම්බෙන්න කොසල් රජුරුව නිතරම යද්දී. ඇයි බුදුරන් වහන්සේ කොසල් රජුරුව හම්බෙන්න ගියේ කියලා කාරණේට කොසල් රජුරුව බුදුමෙලා අහනවා. ඇයි ස්වාමීනි මගෙන් අවශ්‍යතාවයක් නම් මං ඔච්චර එනවා. ඔබ වහන්සේ හමු වෙනවා. ඉතින් ඇයි ඔබ වහන්සේ මහන්සි වුනේ? මෙහෙම බොහොම ගරුත්වයෙන් අහලා කියනවා. ඔබ වහන්සියට මගේ මේ රාජ්‍යයෙන් අවශ්‍යතාවයක් තියෙනවා මම රජේ වාර දෙනවා. මට දෙන්න තියෙන සියලු සේවා සම්පත්තිය මම දෙනවානේ. ඒකෙදි මගේ ඔබ වහන්සේගෙන් මෙහෙම පැහැදීමක් තියෙනවා. ඒ ඔබ වහන්සේට මම මොනවද අවශ්‍ය? ඔබ වහන්සේ ඇයි වැඩි? මහරජා මට නම් අවශ්‍යතාවයක් නැහැ. මේ මගේ පැවිද්දෙක් ඉන්නවා. මෙන්න මේ පැවිද්දාට පොඩි අවශ්‍යතාවයක් තියෙනවා. ඒක දැනුම් දෙන්නයි මේ වැඩි. ඇයි ස්වාමීනි මොකද්ද ප්‍රශ්නේ? මෙයා මහනකොට අර පැවිදි කරගත්ත වයසක හාමුදුරන්ට කිව්වා. මාන අවසි කියන කාරණේ කියන්න රජුරුවන්. ඔබේ ප්‍රශ්නේ කියන්න. එතර කියනවා මහරජ මෙන්න මෙහෙම සිද්ධියක් මට වුණා. මගේ දුර්වල වෙච්ච වයසක භාර්යාවක් හිටියා. සලකන්න කෙනෙක් නැහැ. දරුවා හතර දෙනෙක් හිටියා දීගතලක දීලා නැහැ. ඒ අය තනාතයෝ. කර කියාගන්න දෙයක්වත් නැහැ. මට මහාන වෙන්නත් ඕනේ. මට හරි ආසාවක් තියෙනවා. නමුත් මම ගියොත් එයාට කවුරුවත් නැති නිසා මට ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුණේ. බුදු පියාණන් වහන්සේ මට ඇප වුණා. ඒකට අවශ්‍ය ප්‍රතිකර්මයක් ලබා දෙන්නම් කියලා. ඉතින් මං හරි සන්තෝෂයෙන් පැවිදි වුණා. ඉතින් මහරජ මට තියෙන ප්‍රශ්නේ ඕකයි. හා හා ඔබ ඒක ඔබ වහන්සේ ඒක මේ ප්‍රඥා කරගන්න එපා. ඒක මම බාර ගන්නවා. ඔබ වහන්සේගේ පැරණි භාර්යාව මගේ මව්තනතුරේ තියාගෙන සලකන්න. ඔබගේ දූවරු මගේ දූතනතුරේ තියන්න. ඒ සියලු කටයුතු මම කරලා දෙන්න. ඔබ වහන්සේ නිහඬ ඔබ වහන්සේ කටයුතු කරගන්න. මහරජා එහෙම බාර ගන්න නම් මම කොච්චර සැලසිල්ලක්ද? මගේ හිත නිදහස. අන්නේ නිදහස ගත්තට පස්සේ බොහොම චිත්ත ප්‍රසාදයක් ඇති වෙලා නිදහසේ බුදුරන් වහන්සේ දුන්න මාර්ගය අනුගමනය කරලා අරිහත් වේලපත් වුණා ඒ හාමුදුරුවෝ රජ්ජුරුව මොකද කරන්නේ? වගෑරියේ නැහැ. ඒ කිව්ව විදිහට ඒ භාර්යාව සහ දරුවන්ට අවශ්‍ය කරන කටයුතු කරලා දුන්නා. දැන් එන බුදුරයන් වහන්සේ මේ අවස්ථාවේදී පෙන්වුවේ යුතුයකම් පැහැර හැරලා පයින්න නෙමෙයි. ඕ ආදර්ශ. යම් කිසි ආකාරයකින් හිටියානම් හැකියාවක් තිබිච්ච රජවරු සිටවරු ඒ අයට නම් රජ්ජුරුව හරි සිටවරේක හරි ගියා කියලා සිටු පුතේ ගියා කියලා අර ඉන්න පිරිස් අතලමං වෙන්නේ නැහැ. කෝටි ප්‍රකෝටි ගණන් પરම්පරාගත ධනෙ සියලු රැකවර්ණ ඔක්කොම තියෙන පිරිස් දාලා ගියේ. ඒ අය නෑ කියලා අර පිරිස් හතරමාගෙන් නැති බව දන්නවා. එහෙම අයට එහෙම පිහිට වුණා. අනික් අයටත් කෙනෙක්ගේ මාධ්‍යෙන් හරි ක්‍රමවේදයක් අරන් දීපු අවස්ථා තියෙනවා විදිහට. ඉතින් ඒක තේරුම් ගන්න ඕනේ. ඒ වගේ අවස්ථාවල් වල අසාධාරණයක් කරලා වයින්ද යන්න එපා. මේ ආර්ය මාර්ගයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසටම මාර්ගඵල අවබෝධයට හේතු තියෙනවා. දැන් මේ මේකෙත් කියා දෙන මේ අත්‍යවශ්‍ය කාරණයක් ගැන මොකද්ද මේ ආර්ය මාර්ගයේ වඩන්ට අවශ්‍ය අයට පැවිදි විය යුතුමයි කියන කතාවක සම්බන්ධයක්. ඉතලා මේක දැක්ක මේ බලාගෙන යනකොට. එහෙම සම්බන්ධයක් එහෙම එකක් කියලා නෑ. අනාගාමි වෙච්ච අය කොච්චර හිටියද මේ ගිහි වතේ. මරණාසන්න මොහොතේදී අරිහත්ත්වයටපත් වුණා එදා සුද්ධෝදන රජතුමා අනාගාමී වෙලා ඉඳලා චිත්ත ග්‍රහපති ආදී අය අනාගාමීව ඉඳලායි අවසාන මොහොතේදී කල්රිය කළේ සුද්ධාවාස බඹලෝට ගියා ඒ වගේ කුජ්ජත්තරා උපාසිකාව ඉතින් ඒ වගේ කොච්චර හිටියද උපාසක උපාසිකාව ඕන තරම් හිටියා අනාගාමී ඵලයටපත් වෙලා මරණාසන්න මොහොතේ අරිහත්ත්වයටපත් වෙච්ච ඇත හිටියා ඒ නිසා ගිහි පැවිදි කාටවත් බය වෙන්න දෙයක් නැහැ. rahat වෙන්න හිතාගෙන මහාන වෙන්න යන්න එපා. ඉතලා මම ඒකයි කිව්වේ අනාගාමී නිකන් ඉන්න පුළුවන් හරිය කරගෙන ඉන්න. මොකද සෝලා බෝතලේ ගලපුවාම එකපාර උඩ නැගුණාම හිතෙනවා බෝතලේ මේයි කියලා. නෑ විනාඩියක් යන ඉතලා බහිනවා ඔක්කොමදී. බැලලා ඉතලා වතුර ටික ඉතුරු වෙනවා. මෙන්න මේ වගේ තමයි මේ දහමක් අවබෝධයක් ආපුම එකපාරට හිතෙන්නේ ඔක්කොම දාලා මහාන වෙන්න යන්න ඕනේ ඔක්කොම අතාරින්න ඕනේ. පැනලා ගිහිල්ලා අන්තිමට බලනකොට වෙච්ච අපරාධයක් කියලා හිතෙනවා අන්තිමට. හිතා ඉන්න නිදහස ඔය ලෝකේ නැහැ කියලා. බලාපොරොත්තු වෙන නිදහස එතන නැහැ. නිදහස කියන්නේ නිවන් නිදහස නෙමෙයි ඔය කිව්වල බලාපොරොත්තු වෙන්නේ. ඒක තේරෙන්නේ නැහැ එකපාර. ඒකයි කියන්නේ සතර සතිපට්ඨාන ඉතේලා වඩලා පුරුදු වෙන්න. අනාගාමි ඵලයේ ලැබෙනකන් නිවෙසේ ඉන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. යුතුයකම් පැහැරින්න යන්නත් එපා. එච්චර දුර යන්න තියා මේ මේ හිතෙන් සෝවාන් වෙලා දුවන් දෙපා රහතන් වහන්සේ වෙන්න හදලා. ඒකයි කියන්නේ. තරහට කියනවා අමනාප වෙනවා නෙමෙයි. ගිහිල්ලා අතරමං එන වැඩ කරගන්නවා හුඟ දෙනේ. එහෙම කරන්නේ නැතුව පෞල් ජීවිත විනාශ කරගන්න යන්න එපා. චන්දරාගයෙන් තොරව තමන්ගේ අවශ්‍ය කටයුතු කරගත්ත හැකි. හැකිතරම් දුරට එඩිය කරන්න මම මුලදීත් විස්තර කළා දුන්නා ඔක. එදා අර වල්බూరు නිදහස හිතෙන් අයින් කරපුවාම ගෙදර තියෙන අවුල අඩු වෙලා යනවා. ගෙදර තියෙන අවුලේ මුල අගමුල හොයලා බැලුවාම එපා වෙලා තියෙන රහත් වෙන ලඟ වෙලා නෙමෙයි. ඔන්න ඔය එක එකනාගේ තියෙනා නිදහසට පහර ගහ ගැනීම නිසා එහෙගු ටිකේ කලකිරිලා. ඊට පස්සේ එපා වෙලා. ඕකයි හුඟක් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා හොඳින් තේරුම් අරගෙන සිහි බුද්ධියෙන් කටයුතු කරගන්න පුරුදු වෙන්න. ආමේ තියෙන මේ ප්‍රශ්නේ ආර්ය මාර්ගයේ වඩන අප සමගී එකම අරමුණ අරිහත්වය ළඟා කර ගැනීමයි. කෙදිනක හෝ පැවිදි බිමට පැමිණීම එහි අවශ්‍යම අංගයකි. මෙන්න මේක තමයි කාගෙන් දහගත්තේ කියන ප්‍රශ්නයක් වෙන්නේ. අරිහත්ත්වයටපත් වෙන්න අවස්ථාව තියෙන නමුත් අද වෙලා තියෙන අරිහත්ත්වයටපත් වෙන්න නිසා ඊතුරු තුන ලබාගෙන ඉන්න. හදිසි වෙන්නේ නැතුව හදිසි වෙන්න දෙයක් නැහැ. අනාගාමී වෙලා කියලා හිතාගෙන අරිහත් වෙන්න යන්නයි මේ හදන්නේ. පොඩ්ඩක් හිතලා බැලුවොත් එහෙම සතර පාය නිදහස්ද කියලා දන්නේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා මොකද ඒ වගේ අවස්ථා හරියට තියෙනවා. බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලේ වෙච්ච සිද්ධිත් ඕතරම් තියෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ අවස්ථාවල විවිධාකාරයෙන් පුද්ගලයෝ වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා ඉස්සෙල්ලාම තමන් පුළුවන් තරම් දුරට මේ ධර්මාභෝධය ලබා ගන්න උත්සාහ කරන්න පෞල් ජීවිත විනාශ නොකර. එහෙම කරගෙන සූසු අවස්ථාවකදී ඊට අවශ්‍ය කරන පසුතරය හැදෙයි. ධර්මානුකූලව. හැදුනට පස්සේ පැවිද්දට යන්න සූසු නම් පැවිද්දට යන්න. අසාධාරණ විදියක් නැතුව. එහෙම කරන ක්‍රම හැදිලා එනවා. හරි මග යනකොට. මේ ලෝකේ ඉරහඳ මේ බුදුදහම අනුව ලෝකේ ඉරහඳ පහළුනේ කියපු කරපු හිතපු කියපු දේ තුලින් මිසක් කරපු දෙයකින් නෙමෙයි. ඉරහඳ පහළ වෙන්න හේතු වෙච්ච කාරණේ පෙන්නනවා. මේ ලෝකේ සොයම් ප්‍රභා ආලෝකේ නැති වෙලා ගියාම මිනිස්සෙයින්ට අනේ අපිට ආලෝකයක් නැති වුණානේ. අනේ අපේ මේ කටයුතු කරගන්න අපිට ආලෝකයක් හැමදේනාටම තිබුණා නම් කොච්චර හොඳේද? මෙන්න මෙහෙම අදහසක් කියවුණා. ඔක්කොම පිරිසගේ කටින්. ඒ හිතවිල්ල සියල්ලන්ට පොදුවේ සැනසෙල්ලට ආවා හිතක්. මෙන්න මේ හිතත් සමග සූර්යයා පහළ වුණා. නමුත් අද කියන්නේ සූර්යයා ගැන නවීන විද්‍යාව වෙන මතයක්. මේ බුදුදහමේ තියෙන්නේ සූර්යයා පහළ වීම, චන්ද්‍රයා පහළ වීම මෙන්න මෙහෙම කාරණේකින් සිද්ධ වුණ බවයි. චන්ද සූර්යයන් ලෝකේ පහළ කරන්න තරම් හිතන කියන එක බලවත් වුණා නම් ආර්ය ධර්මයට අනුකූලව අනේ මට කවදා හරි කෙනෙකුට කරදරයක් නැතුව සැනසille සාන්තියේ මේ ආර්ය මාර්ගයේ ආර්ය ඵලයක් ලබාගෙන නිදහස් වෙලා ඉඳ තියනවා නම් කොච්චර සාන්තද ප්‍රණීතද මේ කෙලෙස් වලින් අහක් වෙන්න තියනවා කොච්චර සාන්ත ප්‍රණීතද කියන මේ අදහස නිතර වැඩ කරනවා නම් අවංකව ඒකාන්තයේ මග පෑදිලා එන අවස්ථාවක් ඒ අවංකව ඒක වලකින්නේ නැහැ හැබැයි හිතේ එකක් තියාගෙන වෙනේවා හිතන්න යන්න නම් එපා ඒක හරියන්නේ නැහැ එහෙම අවස්ථාවල් මම දැකලා තියෙනවා ගෙදර එක තරහ වෙලා ගිහලා මහන් වුණාට පස්සේ එතන හින්ද බැරිලා පස්සේ හොයලා බලනකොට මොකද පොඩි හාමුදුරුවෝ උපදෙස් දෙනවලු පොඩි එවුගේ උපදේශ ගන්න අපි මහාන වුණේ. අපිට උපදේශ දෙන්න ඕනේ. දැන් කොතනද ඉන්නේ එතකොට? කොතන ඉඳලාද පැවිද්දට ගිහින් තියෙන්නේ? අන්න ඒ වගේ අවස්ථා තියෙනවා. ඉතින් ඒ නිසා කියන්නේ එකපාර කලබල වෙන්න යන්න එපා කියලා සෝඩා බෝතල් කැඩුවා වගේ එන ගෑස් එකට. ඉස්සෙල්ලා අවශ්‍ය කරන කාරණේ දෙන්න සතර සතිපට්ඨානය ප්‍රගුණ කරන්න. ප්‍රගුණ කරගෙන යනකොට Tamanටම තේරෙයි නිදහසේ ස්වභාවය.